علی دختر مامان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 गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धर्मं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि तृतीयम्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 සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මඤ්ඤපනා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මඤ්ඤපමා දත්තානා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි සරණේන සම්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ සම්බං ආමබන්ති ආචක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අනාදං භවතෝ මත්වා අත්තනාදං තේමතෝ භාවේ පත්තං විසම්මන්දං ඒසා බුද්ධාන ශාසනීති මහා සංඝරත්නයන් අවසර සද්ධාවන්ත පින්නතුනි ලෝකාශ්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ අනුශාසනාවක් මේ කියුණි. සමාදං භයතෝ දිස්වා ප්‍රමාද විහරණය සංසාර භයත හේතුවක් බව නුවණින් දැන නුවණින් දැක අප්‍රමාදං චේමතෝ අප්‍රමාද විහරණය සියලු සසර දුකින් අප මිදුණු සාන්ත නිවන් පිණිස පවත්නා හේතුවක් බව නුවණින් දැන නුවණින් දැක. ආයේ තත්ඛංගිකම් මග්ගං ආර්යසං කුමාර්ගේ වඩක්වා ඒක බුද්ධාන සාතමි මෙලේ සරුවක්යන් වහන්සේලාගේ අනුශාසනාවයි. ප්‍රමාද විහරණය සංසාර භයත හේතුවක් බවත් අප්‍රමාද විහරණය සංසාර භයෙන් අපමුතුනා වූ සාන්ත නිවනට හේතුවක් බවක් දැන ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩත්වා මුළු බුද්ධ ධර්මයේම මෙතන සම්පින්දණය වුණා බුද්ධ සත්‍යයක් කියවෙනවා මාර්ග සත්‍යයක් කියවෙනවා සමුදයහා නිරෝධ සත්‍යයක් මෙතන කියවෙනවා ඒක නිසා චතුරාර්ය සත්‍ය සම්පූර්ණ වෙන බුද්ධානුශාසනාවක් මේ කියුවා මෙතෙන්දී අපි සලකා බලන්නට ඕනේ ප්‍රමාද විහරණය කියන්නේ මොකක්ද කියන්නේ. අප්‍රමාද විහරණය කියන්නේ කුමක්ද කියන්නේ. ප්‍රමාද විහරණය කියන එක අභිධර්ම පිටකයේ විදංග ප්‍රකරණයේ සුද්ධක වස්තු විදංගේ මෙන්න මෙහෙම දැක්වෙනවා. සත්‍යපතන ප්‍රමාදෝ කාය දුක්ඛරිතේ වචී දුක්ඛරිතේ මනෝ දුක්ඛරිතේ පංචසෝවා කාම ගුණේසු තිස්සත් උස්සග්ගෝ උස්සග්ගානුපදානං කුසලානං වා ධම්මානං භාවනාය අනාසේන අභාවනාං බෞලේ සම්මං අසක්කච්ච කිරියට අසක්කච්ච කිරියට අනිච්චිත කිරියට ඕනේ නවත්තිත නිච්චිත සම්නතා නිච්චිත දුරතා අනාසේන අභාවන අභවනේ සම්මං යෝ ඒව රූපෝ සමාදෝ සමජ්ජනා සමජ්ජිතස්සං අයං උච්චති සමාදෝ කාය දුක්ඛරිතං කෙරෙහි යති දුක්ඛරිතං කෙරෙහි මනෝ දුක්ඛරිතං කෙරෙහි සිත මුදා හරිනවා නම් සිත විසිරුවා හරිනවා නම් සක්ඛම් සත කෙරෙහි සිත මුදා හරිනවා නම් සිත නිදන්නේ හැතරෙන්න දෙනවා නම් ඒක මහා ප්‍රමාදයක්. දාන සීල භාවනාදී කුසල ක්‍රියාවන්හිදී අසත්‍ය කිරියට නොසත්‍යක යෙදෙනවා නම් අසත්‍ය කිරියට නිරතුරු නොයෙදෙනවා නම් අනිත්‍යක කිරියට විනාවක් දක්වා නොයෙදෙනවා නම් ඕලේන උත්තිත හසුදත වෙමින් යෙදෙනවා නම් නිත්‍යත් ඡන්දතා කුසල ඡන්දේ මහා ප්‍රදාතිකිනවා නම් නිශ්චිත දුරට කුසල වීර්යය අත්හැර සිටිනවා නම් අනාථයන ආදරයෙන් කුසල සේවනයේ නොකරනවා නම් අදාරණ නැතනෑ කුසල ධර්මයන් නිවැදෙනවා නම් අදහුලිය කම්නම් බවල වශයෙන් කුසල ධර්මයන් නිවැදෙනවා නම් ඒ රූපෝ කමදෝ මේ විදිහේ ප්‍රමාද වීම සමජ්ජනා ප්‍රමාද වෙන ආකාරයක් සමාධි තත්ත්වය ප්‍රමාද වෙන බවක් ඇත. අයං විච්ඡති සමාදෝ මෙන්න මේක ප්‍රමාදයයි. සම්පූර්ණේ නිත්‍යා මාර්ග පිළිවෙතක් මෙතන කියුණා. ඒ කියන්නේ දිවා රාත්‍රියේ දෙකේ අතරක් නෑර අකුසල සිතින් ජීවත් වෙන මෙතන කියුණා. කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත කොහොම 10ක් තියෙනවානේ. ඒවා එකක් එකක් ගැනවත් සංවරයක් නැහැ. අහුවෙච්ච අහුවෙච්ච දෙයින් යෙදෙනවා. අස්සම්පත ගැන කිසිම සංවරයක් නැහැ. ඒකෙන් හිත නිදන්නේ හැතරෙනවා. කිසි පාලනයක් නැහැ. දාන ආදී කුසල් කරන්න ගියාම කිසිම සකස් වීමක් නැහැ. නෝනින් සලකා ගැනීමක් නැහැ. කලකින්ලක් නැහැ. විතර නිතර යෙදෙන්නේ නැහැ. වැඩක් පටන් ගත්තාම ඒක නිමාවක් දකින්න කරන්නේ නැහැ. අසුබටත් වෙනවා. සංදයක්වත් නැහැ. ජීවියෙකුත් නැහැ. ඒ වගේම ආදරයකුත් නැහැ. නැත නැතේ දෙන්නෙත් නැහැ. ඔහොම වශයෙන් දෙන්නෙත් නැහැ. ඒක තමයි සමාධි. මේ මේ ප්‍රමාදයෙන් කියෝනේ පිටින්ම අතරක් නැව සමාධියේ දෙසේ අකුසාස සම්බාත සමනවාගෙන තිබීමයි. ඊළඟට අප්‍රමාදයේ කෙනෙකු ගන්නත් අප්‍රමාදයේ කියන්නේ කාය වාක් මනෝ දුක්ඛයන් කෙරෙහි සමුදාවෙන්නේ නැහැ. නැත්නම් සැප කෙරෙහි හිත මුදාරින්න ඒ වාසිත දුවනවා නම් වහාම සංවර කරගන්නවා දෝපාලකේ නැත්නම් අද්වෛතයේ ඒ ධර්මයන් ඇතුන් පිටුනා ගන්නවා වගේ තමන්ගේ හිත ඒ ඒ අකුසලයන්ට වැටෙන්නේ විතර සිහියෙන් ආරක්ෂා කරගන්න. දාන ආදී කුසලයක් කරන්න ගියතන සකස් සැපේ දෙනවා. සැලකිල්ලෙන් දෙනවා. විතර මෙතන හියදෙනවා. ඒ චින්තනයේ නිමාව දක්වාම යෙදෙන. එවාගෙම සතුගත වීමක් නැතුව යෙදෙනවා. උපලක්ෂණය අත නොහැර යෙදෙනවා. උපර දීර්ය අත නොහැර යෙදෙනවා. ආදරයෙන් යෙදෙනවා. නැවත නැවත යෙදෙනවා. බහුල වශයෙන් යෙදෙනවා. මෙන්න මේ විදිහට අත්කාරෝ එළඹ සිටි සිහිනුවන ඒක තමයි අත්මාදේ. එතකොට සමාධි විහරණයේ දෙලීම නරකාදී සතර ආපාදුක වැඩි කරන ජාති ආදී සංසාර දුක වැඩි කරන හේතුවක්. අප්‍රමාද විරෝධනයේ නරක ආදී සතර අපායේ දොර වහන ජාති ආදී සංසාර දුක කෙටි කරන ධ්‍යාන අධිඥා විපස්සනා මාර්ග ඵලගෙන දෙන වෙනස් වෙන සදාකාලික සෝයවන අමාමහ නිවනට සමුලෝන ඒකාන මාර්ගය. මෙන්න මේක නිසායි සරුවක් වහන්සේ ගිනසතා භික්ෂුන් වහන්සේලාට දෙවිකක් අනුශාසනා කරන්නේ. දේශ දරාට සංඥාවට තුවාරයක් මේ අප්‍රමාද පදයෙන් අනුශාසනා කරනවා. අත්තමාදේන දුක්ඛේ සම්පාදේ දේ මහණෙනි ලැබෙති තේනුවෙන් පිළිවෙත් සම්පාදනය කරයි. දුම්මදෝ දුක්ඛේ බුද්ධෝත්පාදේ ලෝකත්මි මහණෙනි ලැබෙහි බුද්ධෝත්පාදේ දුම්මදයි. දුම්මදෝ මනුස්සත් ප්‍රතිලාභෝ දෙවෙහි ගිනිසද්දව දුම්මදයි. දුර්ලභ සංසම්පත්තියේ අඳගල දෙයින් උන්නත්ක මන්ද බුද්ධික අංග විකල වැනි අභාව්‍යතාවන්ගෙන් තොර වූ වාසනාවන්ත නිස්ජීවිතයේ දුර්ලභයි දුර්ලභ සම්බන්ධා සතුන් පිළිවෙතේවත් පැවිදි කළ දුර්ලභයි දුර්ලභං සද්ධම්ම සරණං මගතල නිවන් ගමන බුදුබණ දුර්ලභයි දුර්ලභෝ සත්පුරුෂ සංසේයෝ සතරවෙනි මම කර නිවනට සැමිනීම සඳහා උපකාර වෙන අඥාන මිත්‍රාශ්‍රය දුන්නයි මහණෙනි ඒ සියල් එක්කම ලැබී ඇති බැවින් ඉසගෙන ඉගත්ක එකිනෙවන්ට නොසමාවන්නසේ අනිවාත දිනගත්ක එකිනෙවන්ට නොසමාවන්නාසේ කාර්යකේතුකින් දක්ෂකම් ලැබූ කෙනෝගේ ඒක ප්‍රතිකාර ගැනීමට නොසමාවන්නා වගේ වහලාම ඒ අප්‍රමාද පිළිවෙතේ යෙදෙත්වා කියන එක සරුවක් යනවා අනුශාසනා කරනවා. ඉතින් අද මේ අපි සිද්ධ කරන්නේ මේ ලෝකුරා සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධාල ශාසනාව අනුගමනය කිරීමයි. ඉතින් මේ සංගතේස මේ යෝගී පිරිස, දායක පිරිස හැම දෙනාගේම පරමාර්ථය මේ සතුන් පිළිවෙත් මුදුන් පමනවාගෙන සංසාර දුක් කර්මයකට වෙන අජරාමර සාන්ත අමාම හඳුනන කියලා දෙන කිසිකාරය. අද මේ අවස්ථාවේ ධික ධර්ම දේශනාවක් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. එසේ නමුත් භාවනා සම්බන්ධ කෙටි සාකච්ඡාවකට අපි විනාඩි 20ක් තරම් කාලය ගන්නවා. භාවනා සම්බන්ධ කෙටි සාකච්ඡාවකට. ඒකද අපේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා පිළිසක් දින ගාණක් මේ අතුතේ යෙදී සිටිනවා. යෝගී පිළිසක් වරින් වර කලතුරුගේ පිටිකුත් එක්ක ඉන්නවා. එයාගේ දානෝපස්ථාන සඳහා කරමින් පින්නතුන් සිටිනවා. ඒ කාටත් සාධාරණව අපි ආයුතු මේ පිළිවෙත් මඟ බැන යම් කිසි ගැටලුවක් නැතොත් ඒවා ගැන සාකච්ඡා කිරීමෙන් අපිට මෙලොවින් කරගන්න මේ අවස්ථාවක් තිබේ. එකක් මම කියනවා දෙවියන් දැනට මේ ගෙන යන පිළිවෙත් මඟ හඳුන්වනු ලබන්නේ සමත යානික නැත්නම් සමත පූර්වාංගම විපස්සනා ඥානිත භාවනා මාර්ගය. ත්‍රිපිටක ධර්මයේ බොහෝ සූත්‍ර දේශනාවක් අටකට අතරේ විසුද්ධි මාර්ග, කටිසම්පදා මාර්ග වැනි ග්‍රන්ථ තුලිනුත් ලබාගත හැකි වැදගත් භාවනා පාඩම් තුනක් තමයි දැන් අපේ මේ භාවනා පෙළ. ඒක ආරම්භය මෙහිමයි. ඒ කියන්නේ තමන් රත්නා සීලය පිරිසිදු කරගෙන පළමුවෙන් ආනාපාන සතිය භාවනාවට යෙදෙනවා. ආනාපාන සතියෙන් අතිදාග නිමිත්ත ලබාගෙන රූප ධ්‍යාන හතරක් හෝ පහක් ලබනවා. ඒ කියන්නේ තීක්ෂණ බුද්ධිමන්තයාට රූප ධ්‍යාන හතරකින් සම්පූර්ණ වෙනවා. එච්චර තීක්ෂණ නැති අයට රූප ධ්‍යාන පහක් ඕන වෙනවා. පියවර හතරින් යන්න වෙනකොට පියවර පහක් ගන්න වෙනවා. එසේ නමුත් ඒක සම්පූර්ණයි. ඊළඟට එතනින් හැරෙනවා දක්ෂින් සාකාර ප්‍රථම අධ්‍යානය. දේශාලෝ මාර්ග ප්‍රකාශ පිටකේ. ඊළඟට හැරෙන්නේ ඥාන ආලෝකයක් උපදවා ගන්න පිණිස ඕදාත පතන සමාපත්තිය. ඒ ශරීරයේම අස්පපංජරයේ අරගෙන එළඟෙන් ඕදාත පතනේ රූප ඥාන හතරක් උපදවනවා. ඒකත් ධ්‍යාන උපදවා ගන්න අතරතේ ඒ ඕදාක සැකෙන ආලෝකය ධ්‍යාන සබඳින්න මැත්තෙන්න අනන්ත සත්වල වෙත ඕදාක සැකෙන ප්‍රතිභාව නිමිත්ත හතු වෙනවා. ඒ මොකද විපස්සනා කිරීමේදී ඒ ආලෝකයට සත්‍යාවක් වෙනවා. අධ්‍යාත්ම බහිද්දා නාම රූප සියල්ලකට බලන්න ඕන වෙනවා. ඒ සඳහාට තෝරන මේ ආලෝකයක් ඒ ආලෝක අතුරින් බොහෝම ප්‍රබල ආලෝක තුනයි තියෙන්නේ. ඕදාත කසින, තේජෝ කසින, ආලෝක කසින තුන. මේ ලේකම ලේකයක තමයි සෞම්‍යයක තමයි ඕදාත කසින. සුදු පාද. ඉතින් මේ වසනාවෝපේ අනන්ත සක්කලයට විහිදුවලා ඊටතරත් චතුර්ථ ඥානෙ මුදුන් සමනවාගෙන ඊළඟට හැරෙනවා සතර කමතාන් සම්පූර්ණ වෙන පිළිතේ මෛත්‍රී ධානය. මෛත්‍රී ධාන 528ක් ගන්න තියෙනවා. තවත් ක්‍රම තුනෙන් කරුණාඥාන 132ක්, මුදිතාඥාන 132ක්, උපේක්ෂාඥාන 132ක් මේ උපදවන්න පුළුවන්. සතර ධර්මයෙන්ම සම්පූර්ණ කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට හැරෙන්නේ බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය ධ්‍යාන සමාපatti නැහැ, ඒකේන උපචාරභාග. ඊළඟට හැරෙනවා උද්දුමාතක විනීලතාදී අසුබ ධ්‍යාන 10කට. අවිඥාන පසුබ ජීවත් හැම මරණානුස්සතියේ මරණානුස්සතියේ අර්ථනා සමාධිය උපකාර සමාධිය ලැබෙනවා දැන් එතකොට සතර සමතහන් සම්පූර්ණ වෙනවා විද්‍යානුස්සතිය මෛත්‍රිය අසුබ මරණ සතිය අසුබේ කොටස් දෙකක් තියෙනවා සවිඥානික අසුබ අවිඥානික අසුබ මේ සතර සමතහන් පරිපූර්ණ නම් සත්‍ය යෝගාවචර කවදාකවත් පිළිහෙන්නේ නැහැ අතරමං වෙන්නේ වැරදි මඟට යන්නේ නැහැ ඊට පස්සේ කැමතනම් හැරෙනවා විපස්සනාව සමසමන් හැරෙනවා තවත් දුරට ඉතින් හතර අධ්‍යානව නීල කතල සීත කතල ලෝක කතන වර්ණ කතන ඉතිරි තුනයි කතවි ආපෝ තේජෝ වායෝ ආලෝක ආකාශය කතන 10ක් තියෙනවා මේ කතන 10ෙන්න රූප අධ්‍යාන හතර හතර උපදවන ඊට පස්සේ තවත් කැමතිලෙන් රූප දේශ ලබාගෙන ආකාශ කතලෙන් හැර ඉතිරි කතන 9ෙන් අරූප අධ්‍යාන හතරක් උපදවන දැන් යෝගාවචරය සමාපත්තියටම ලබාගත්තා වෙනවා. හැබැයි මේවා එකක් එකක් වාසා වශීභාත ගමනවාගෙන යන්නේ ඒ නොතිරින සත්‍යයට සිතේ සමාධි ශක්තිය දැඩි කරගන්න. ඊළඟට සලසා බලන්න ඕනේ විපස්සනාට හැදී. විපස්සනාට හැරෙන දොරක තුනක් තියෙනවා. එකක් තමයි උපචාර ධ්‍යානයෙන් විපස්සනාට හැරීම. උපචාර කියන්නේ ප්‍රථම ධ්‍යානයේ ඉස්සර වෙලා ජීවරණයකටතු ආනාදර සමාධියක් උපචාර සමාධිය. අර ප්‍රතිලාභණෙත් ලැබෙන්නේ උපචාර සමාධිය අවස්ථාවේ. ඒක පළවෙනි දරසුවයි. දෙවෙනි දරසුව තමයි මේ කියන ඕදාක සතින චතුර්ථ ධ්‍යානය ලබාගෙන අනිතර චතුර්ථ සමතා සියල්ල සම්පූර්ණ කරගත්තන් පස්සේ ඒ රූප ධ්‍යානයෙන් නැගිටලා විපස්සනාට හැරෙනවා. තුන්වෙනි දරසුව තමයි අරූප සමාපatti සියල්ලම ලබාගෙන අත් සමාපatti ලාභීව විපස්සනාවට හැරෙනවා. මේ දොරට තුනෙන් හැරෙන්න පුළුවන් විපස්සනාවද. විපස්සනාට හැරීමේදී තමන්ට අත්‍යවශ්‍යනවා භාන ආලෝකය. අඳුරු දඩදාවකට ආලෝකයක් නැත්නම් එහි ඇතුලේ තියෙන දෙයක් හොයාගන්න අපහසු වෙනවා. කලපුරුදු කෙනෙක්ට අකපොත ගාලා යමක් ගනි. නමුත් ඒක නියම දැකීමෙන් නෙමෙයි. කියන ගැටුමක් ලබන්ට අඳුරු ගැටතෝන ආලෝකයක්. අපේ මේ පංචස්කන්ධය අඳුරු ගැටක්. එිනෙත් බොහොම දුෂ්කර දෙයක් තමයි මේ නාම ධර්ම අල්ලගන්නේ. චිත්ත ප්‍රායෝගිකයි. ඒවා රූපයක් නෙමෙයිනේ, හැරලක් වෙන්නේ නෑනේ. එතකොට මේ සියල්ල නාම රූප ධර්මයන් මනෝන් දැක ගැනීමද ශූන්‍යක දැක ගැනීමද උපදේශක දිනිබිනියට දැක ගැනීමද නම් ඕන කරන ආලෝකය. එනිසා කලින් පොදාසකතනේ ප්‍රතිපත්තිය සමයදී ඉන් නැගී ඒ සතරාලෝක යොමු කරන අපේ ශරීරය වෙත. ශරීරය කියලා ධාතු කොටස් හතරක්. හතර වියාසෝ තේජෝ වායෝ. මේ ධාතු කොටස් දෙකෙන ලක්ෂණ 12ක්. ඒ ලක්ෂණ එකක් එකක් ගානේ දැනුම් මෙනෙහි කරමින් අර ආලෝකයෙන් බලන. බලහා මුළු සරුවාංගයේම ඒ සතර ධාතුන් දකින්න. ඒ දකින්න හරියටම ප්‍රත්‍යක්ෂ වයි. අතකොට ගාල දැකීමත් එහෙම නෙමෙයි. ඊළඟට මේ සතර ධාතුන් එක්ක සම්පූර්ණ මේ තුන රූප කලාපක් දැකලා රූප කලාප දැකලා රූප කලාප විශේෂයක් තියෙනවානේ ශරීරය තුල එක ශරීරයක තියෙන 20ක් දැකි ඒක තවත් ඉස්සරහින් ගන්න දෙක දෙකක් වෙනවා ඒකත් ඒ රූප කලාප කර්මද කලාප එක ශරීරයක අටක් තියෙනවා විසද කලාප අටක් තියෙනවා විතර වශයෙන් ඒ කියන්නේ හයයි විසද කලාප හතරක් තියෙනවා ආහාරද කලාප දෙකක් තියෙනවා ඔක්කොම කලාප වශයෙන් දතුමින් ඒ එක එක කලාපයක තියෙන රූප ඔක්කොම වෙන වෙන වශයෙන් බලනවා. ඒ විදිහට අධ්‍යාත්මික රූප සියල්ලම දැකලා ඒ අනුඥානික වස්තුන්ගේ රූප සම්මර්ෂණය කරනවා. ඊළඟ සංඥානික සත්ව සංකාර රූප බලනවා. ඔක්කොම බලන්නේ අර පතනාලෝක විහිදුවලා. අර කිසිම සංකේතයක් නෑ හරියට පැහැදිලිව දකිනවා. දැන් අධ්‍යාත්ම බය රූප සියල්ලම පරිඥාණය කරලා හරිම තමන්ගේ ස්ථානයේ ඥාන ධර්ම විපස්සනා කරන ඉතල විපස්සනා කියන්නේ ඒ නාම ධර්ම ඉස්සලා දෙන්නේකට බලා ගන්න. ප්‍රථම ධ්‍යානයේ පටන් සමාපatti සමාධි සමාධි ඒ සමාපත්තිය ඥානයේ කියන ධ්‍යානාංග හා ඥාන සම්පූර්ණ ධර්ම කොම දෙන්නට බලන. ව්‍යාපාර කරනවා. ඊළඟට ගන්නවා මනෝඥානිකේ කුසල ඥාන දීසි. එයාට මනෝඥානික කුසල ඥාන දීසි. එයාට පංචඥානික කුසලජලං වීති සංඛාද්වාරේ සංකුසලජලං වීති. මේ කොම ආධ්‍යාත්මික වශයෙන් කියන නාම ධර්ම කියලා අර අතනාලෝකයේ විහිදුවමින් ගඟ බලා පරිග්‍රහණය කරන අල්ලා ගන්න. ඊට පස්සේ බහුද්ධාවතේ සත්ව සංකාල තුල පවත්නා නාම ධර්මයක් ගන්න. අධ්‍යාත්ම බයින්දා නාම රූප සියල්ලම ගත්තන් පස්සේ නාම රූප විවස්ථාපනය කරනවා. කලාප සම්වර්ධන. ඒකේ කියන්නේ නාම රූප කියන සංඥාවේ මනිකාරයෙන් තමන්ගේ සංකාලයත් අන් අයගේ සංකාලයත් ඔක්කොම බලන. ඒ නඩුවට ඊයේ පෙරේදා ගිය සතියේ ගියනාට ගිය අවුරුද්දේ කියලා මෙහෙම මුලත මුලත ගියේ ප්‍රතිසංයෝගස්සා නාම රූප පරම්පර ඔක්කොම බලන. ඒක අනිද්දා ආදිවාසීන් ඉදිරි අනාගතේ මරණාන්තය දක්වා කුසිය දක්වා බලනවා මේ නාම රූප පරම්පරාව. ඉන්හාට නැස චතුර්ථඥාන සමයේදී ආලෝකයේ විදුවන පූර්ව භවයේ සිටී බලනවා. තැන දකින්න පුළුවන්. බැරිවුනොත් අයධ්‍යාන සමාධිය. සීක්ෂණ කරන්න ඕනේ. ඒ විදිහට පූර්ව භවයේ චුතියෙන් පටන් ගෙන ඉන්හාට නාමරුව පරම්පරා බලන ජීවිතේ සම්බන්ධ කියන්නේ. ඊළඟ තවත් භවයක් තවත් භවයක් අතීත භව හතරක් පහක් විදිහට බලා ගන්න. අනාගතයටත් යනවා. මේ භවයෙන් චුතිය යන තැන ඒ ස්ථානයේ සම්බන්ධ සියල්ල දුනා අනාගත භව පරම්පරාවක් බලනවා සමාධිය අතරතුර නිවන් දකින ධාතුකුත් දකින්න පුළුවන්. මේ අතීතනාගත දෙකට අන්වේ වශයෙන් නිවන විසඳවන්නේ නීර භවයන්ගේ සමාවඩෝ භවනා කමතාල කුමක්ද කියන එක තෝරගන්නයි. තෝරගන්න ලැබෙනවා. ඊට පස්සේ තමයි විපස්සනා ලෙසේ පවත්වන්නේ. ඊට පස්සේ නාම රූප පරිච්ඡේදය දැන් කරනනම් දැන් සත්‍ය පරිග්‍රහණ ඥානෙට හැරෙනවා. ඒක කියනවා ප්‍රතිසම්පාද ක්‍රම දෙකක්. සංකත ක්‍රමයයි ප්‍රථම ක්‍රමය කියලා ඒක බොහොම වැදගත් දෙයක්. සංකල්ප ක්‍රමයේ බල වශයෙන් බලනවා. ප්‍රථම ක්‍රමයේ චිත්තක්ෂණය චිත්තක්ෂණය චිත්ත හේතුක් වාසා ප්‍රතිසංසාරද බලනවා. මේ විදිහට පරිසංසාරද සම්මාර්ථනය කරනකොට සංසාර විතරන විසුද්ධිය සම්පූර්ණ වෙනවා. දැන් එහාට තමයි විපස්සනා කරන්න තියෙන්නේ. ඉන්හාට සම්මාර්ථඥානය ගන්න. සම්මාර්ථඥානය කරන යනකොට මෙන්න මේ ආදී ඒකට විපස්සනා ඥාන තේලි තේලි තේලි දැන් පහළ වෙනවා. හැබැයි හැම වෙතම සමාජයේ ආලෝකයේ භාවිතා කරන්න තියෙනවා. හැම විටම විපස්සනාට ආරෙන් ඉස්සරේ අර සමාපත්‍රේ සමාජයේදී ආලෝකයේ ගංගාගමන කරන්නේ. ඒකමයි පහසුවේ. දෙන්න මේ සැලැස්මට ගිහි විපස්සනා ඥාන තේලි තේලි වඩලා සංකාරුපේක්ෂා ඥානය දක්වා යනවා. යම් හේතෙන් තමයි මතු බුදුදා පතනවන. රතේ බුදුදා පතනවන. ඒකට නියත වෙලා නැහැ. අග්‍රාසනාවකාදී සම්පූර්ණ පතන්නේ කෙනෙක් නැහැ. එතන නැවතෙනවා. ඒක තමයි තම තේරෙනවා. ඒක නිහාට මාර්ගඵල අධිගමනයේදී වැඩ කරන්න විපස්සනාවේ නැවතෙනවා. අද එතනවත් තේනවා බොහෝ වැඩගත් චිත්ත සමාධියක් තියෙනවා. සංසාරික ඥාන අවස්ථාව නිරෝධය. ඉතින් මෙන්න මේ සලක්ම යම් හේකින් මේ ජීවිතයේ අධිගම ලබන්න හේතු සම්පත් තිබුණා නම් ඒ අධිගමය ලබන්නේ සෝවාන් ආදී මාර්ගඵල ලබන්නේ මේක ඒ කාර්යය. මෙන්න මේ සලක්මයි අපි දෙන්නේ. හැබැයි මේක අනිත් එකක් නෙමෙයි. ඈදාතේතේ පටන් බුද්ධ ශාසනයේදී ඕක සංගයන ආර්යයන් වහන්සේලා භාවිතා කළ නිවැරදි මාර්ගය. පසුගිය කාලෙක අපිට දැනගන්න ලැබිච්චේ ඒ පූජ්‍ය සම්බුද්ධ ස්වාමීන් වහන්සේ ගුරුමරයාගේ මාස දෙකක් තරම් කාලයේ ඒ ඒ සේනාසන වෙත ගමන් කරමින් සේවා ගුණ සාධනගත මෝලමියෙන් කියන ප්‍රදේශයේ තියෙන ආරණ්‍ය සේනාසනයක් ඒ කර්මස්ථානාචාර්යයන් වහන්සේ මේ ක්‍රමයේ දෙන බව අපට දැනගන්න ලැබෙනවා. ඒ සඳහා උන්වහන්සේගේ පිටපත් කවුරුත් හදාගත්තා. ඊට ලංකාවට වැඩම කරවාගත්තා. උන්වහන්සේ ලංකාවේ ඉතිරි අනාගතයේ වැඩිමනක් බලාපොරොත්තු වෙනවා. දැන් තේලසේ ගෙනියන වැඩසටහන එක්තරා මට්ටමක ගත්තන් පස්සේ. ඒ ශාමීන් වහන්සේ කියන්නේ මේ භාවනාවට ලැබුණේ ශ්‍රී ලංකාවේ. අපේ මහානකම ලැබුණේ ශ්‍රී ලංකාවේ. අපේ ත්‍රිපිටකය ලැබුණේ ශ්‍රී ලංකාවේ. ත්‍රිපිටකය ලියලා තියෙන ශ්‍රී ලංකාවේ. අටකතා ලියුණේ ශ්‍රී ලංකාවේ. සීතා ග්‍රන්ථ ලියුණේ ශ්‍රී ලංකාවේ. එවාගේම ව්‍යාකරණ ග්‍රන්ථ මුලින් ලියුණේ ශ්‍රී ලංකාවේ. ලංකාව තමයි මේ හැම දෙයකටම මුල. එනිසා ශ්‍රී ලංකාවට මේ භවනා ක්‍රම දෙන්නේ. ශ්‍රී ලංකාවේ උපදින උපදින හැමෝම පුණ්‍යවන්තයෝ. මේ විදිය වැඩ කරගන්න වාසනාවන්තයි. එවාගේම ඕනම විදේශිකයෙකුට ශ්‍රී ලංකාවට ඇවිල්ලා මේක ඉගෙන ගන්න පුළුවන්. උන්වහන්සේලා පහසුයි. ඉතින් ශ්‍රී ලංකාවට මේක නෑට දෙන්න ඕනේ කියන එක ඒ පූජනීය ස්වාමීන් වහන්සේගේ අපේක්ෂාවයි. අන්න ඒක නිසා ඒ වැඩසටහන දැන් ගෙනියන්නේ ඒ මේ වැඩසටහනේ කිසිම සැකයක් ඇති කරගන්න නැතුව අපිට තියෙන්නේ ඒක අනුපිළිවෙලින් ගුරු උපදේශ ලබා ගැනීම ඉදිරියට යාමයි. ඒකෙන් මුලින් මුලින් ටිකක් දුෂ්කරතා දැනෙයි. වාදී වීම අපහසුතාව එනවා. හිත සංවර කරගන්න සංසත් කරගන්න ටිකක් මහන්සි ගන්න වෙනවා ඒ කොහොම අවංකවම කියන්නට ඕනේ මෙන්න මේකයි මට ආපහු මේකයි මට ආපහු මේක ප්‍රතිදේශක් ඕනේ මේක ප්‍රතිදේශක් ඕනේ ඉල්ලන්නට ඕනේ නැත්නම් බුදු ස්වාමීන් වහන්සේ ගන්නේ නැහනේ කියන්නේම මොකද්ද මේ අවශ්‍යතාව කියලා ලොකු පොඩා හැම දුෂ්කරතාවක් ඉදිරිපත් කරන්න ඕනේ සමනිල කරන්න ඕනේ ඒකෝට උපදෙස් ටික ලැබෙයි ඒ අනුව වැඩ කරගෙන යනවා ඒ අනුව වැඩ කරන යනකොට වෙනත් විදේශිකයෙකුට වඩා අපේ සිංහල බෞද්ධයන්ට ඉතා ඉක්මනින් හඳුනා ගන්න පුළුවන්. අපි ප්‍රාර්ථනා කරන්න ඕන ඉස්සර ඈතාතී දේ. ඇඟිල්ලක් දෙක් කළා කියන්න බෑ කියන මෙන්නේ ස්වාමීන් වහන්සේතරයි අධිකම ලබන්නේ. තරංග ආර්යයන් වහන්සේලාගෙන් ලංකාව කිරුම. ලංකාවේ දින් ළඟලක් නැතුව ඇති ආර්යයන් වහන්සේලා දිස්වක් නෙවේ. ඒ තරම් ලංකා දීපයේ විශ්වාස පරිවාරයෙන් කතාවකින් ගැඹලුණොත් අධිකම ලාභයෙන් කිරි ඉතිරී ගිය පුණ්‍යවන්ත ලංකාවක්. ඒ ලංකාවේ නැත නැතත් මේ සම්භාවනා මාර්ග මත වී ආලෝක වී නැවතත් ඒ ආකාරයේදී වාගේ අධිකම ලාභයෙන් පහළ දෙදී ගෞතම සම්බුද්ධ ධාතනේ ඒ කාලෝකෝ ගැදමේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. මගේ ආරාධනය දැන් කිසි දෙන්නායි සයිසිට තියෙන්නේ. ඒ භාවනා ගැන යක්ෂිතිය විමසියතු ගැටුම් සමත්වට වෙන දින ප්‍රතිකරණාවෙන් ආරාධනා කරනවා. ශාසක මහත්මයාට කවුරු හරි අහන්න අවශ්‍ය දෙයක් කාර්ය කරන්න. කවුරුත් අහන්නේ මම එකක් අහන්නේ. සමත කියන්නේ මොන තේරුමද? සමත කියන්නේ. සමත භාවනා කියන්නේ සමත සංසිඳීම සම උපසමයේ කියන ධාතයෙන් හැදිච්ච ප්‍රජා සමතෝ ඒ සම උපසමයේ ධාතයෙන් හැදෙන සමත කියන වචනේ තේරුම සංසිඳීම. ඊමන්ද සංසිඳෙන්නේ කය සංසිඳෙනවා හිත සංසිඳෙනවා. හිත සංසිඳෙනවා කියන්නේ හිතේ තියෙන නොසන්සුන් ගති පහක්. ඒකාට කියනවා පංච නීවරණ කියලා. මොනවාද? කාමච්ඡන්ද, ව්‍යාපාද, හිමිහිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. ඒ පහයි නම් අතුන් තියෙන ඔතන තියෙන එකම අටක්. ඔතන තියෙන අටක් මොනවාද? කාමච්ඡන්ද කියන්නේ ආසාව. ව්‍යාපාද කියන්නේ ද්වේෂය. හිමිහිද්ද කියන්නේ දෙකක්නේ. හේනය සිද්ද. එහා අතරයි. උද්ධච්ච කුක්කුච්ච කියන්නේ උද්ධච්ච කියන්නේ බුද්ධච්ච. දෙත විසිරියාම. දුක්ඛයෙන් සැකෙන්නේ. පසුතැවිල්ල. දුක්ඛයෙන් පසුතැවිල්ල. දැන් කියේ දුකම. ආසනන් හයයි. පිටිකේක්ෂා සැකේ. ඔකට එකතු වෙනවා එකක් මොනවද? අවිද්‍යාව. ඔක්කොම ඇති වෙන්නේ මොකෙන්නේ? ඒක නිරත අසක් කියලා අපට. ඒක ලෝභ, දෝෂ, මෝහ. කෙනම තියෙනවා. ඊළඟ තීන නිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡ. සෞතික ධර්ම අටක් තියෙනවා. ඒ අට දෙනා අපට ලොකු නොසන්සුන් බවක් ඇති කරනවා. ආසාවක් ඇති වුණත් මහ දින්නා. කරාසාවක් දින්නා. තීනේ නිද්දයාවනම් කියලා වැටීමක්. යන්නකින් කටු බැටවීමක් එකලී යාමක්. ඒකත් ඉතිරියෙන්නේ උද්දච්චයාවනම් නොසන්සුන් හරියට ආහතේ ලෙලෙන සුභයක් වගේ. ජල කලයකට ගල් කැටයක් දැම්ම නම් කලණය වෙනවනේ. ඒ වගේ. මුත්තුච්චේ කියන්නේ විතරම පසුතැවිලා නේ මම ගහවගේ කරන්න බැරුවනේ. මගේ කාලේ කියවන මම වයසට ගියා නේද ආපිනේ කියන්නේ. මොකද කුසල ගැන කළා කුසල ගැන පසුතැවෙන්නේ. විචිකිච්ඡාව කියන්නේ සැක සැක මොනවද සැක කරන්නේ බුද්ධ රත්නය ගැන සැක කරන ධර්ම රත්නය ගැන සංඝ රත්නය ගැන ශික්ෂාව දිල්ලේ ගැන සීලය ගැන අතීතය ගැන අනාගතය ගැන එවැගේම අතීත අනාගත දෙකම ගැන හේතුඵල ගැන මොනවාද සැක කරනවා ඒ සැකයක් නම් කවදාකවත් අවබෝධ කරගන්න බැරි පිළිකිරියක් මෙන්න මේ කියන නීවරණ ධර්මයන් සංසුන්දන භාවනාවට කියනවා සමථ ඒකයි සමතය. ඉතින් මේ නිවර්ණ සංසිඳනකොට හිත සංසිඳනවා. හිත සංසිඳනකොට කාය ඉදීම සංසිඳනවා. කායට වේදනාවක් නැති වෙනවා. දැන් විපස්සනා යානිකව විපස්සනා වඩනකොට සියුම් වූද දුක් වේදනා මතුවලා එනවා. සමතේ වඩනකොට අවදාරික වූද වේදනා යටපත් වෙනවා. අත්හදා බලන්නේ. ඒක ධර්මතාවය. විපස්සනා කියන්නේ මොකක්ද? විපස්සනා. ඔව්. විවිධාකාරයෙන් දැකීම හා විශේෂත්වයෙන් දැකීම. විවිධාකාරයෙන් දැකීම නම් මේ නාමය, මේ රූපය, මේ ස්කන්ධය, මේ ආයතන, මේ ධාතු, මේ සිතිවිය, මේ ප්‍රතිස්ථාපාද, මේ හේතුව, මේ ඵලය, ඒකට මේක පාඨවි, මේ පාප, මේ තේජෝ, මේ වායෝ, මේ රූප කලාප, මේ නාම ධර්ම, ඒ විවිධාකාරයෙන් පරමාර්ථය දකින්න. සම්මුතිය නෙමෙයි, පරමාර්ථය. ඒක විශේෂ දැකීම නම් ඒත් ඒකයි පරමාර්ථය දැකීම සහ සාතින ලක්ෂණ දෙකක් දකින්න. සාමාන්‍ය ලක්ෂණ එවාගෙම සත්‍යත් ලක්ෂණ කියලා දෙකක් වෙන ලක්ෂණ. ඒ නාමයන්ගේ රූපයන්ගේ පරමාධර්මයන් කියන ලක්ෂණ දෙකක්. සත්‍යත් ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ. සත්‍යත් ලක්ෂණ කියන්නේ සතු අත් ලක්ෂණ. එක එක ධර්මතාවයක වෙන වෙනම තියෙන ලක්ෂණ. පඨවි ධාතුවේ කාරකක ලක්ෂණ. ආපෝ ධාතුවේ ආබන්ධන සබ්බරණ ලක්ෂණ. තේජෝ ධාතුවේ උන්නස්ස ලක්ෂණ. වායෝ ධාතුවේ විස්සම්බර ලක්ෂණ. වෙන වෙනමනේ. ඒ ඒ ඒක ලක්ෂණ වෙන එකට නැහැ. ඒ වගේම දැන් චක්කුප්‍රසාදයේ චක්කුප්‍රසාද රූපයේ ලක්ෂණ වෙනයි. රූපයන් එක හැදෙන බව. ඒ වගේ එක එක නාමයන්ගේ රූපයන්ගේ පෞද්ගලික ලක්ෂණයද කියනවා සත්‍යත්ව ලක්ෂණය කියලා. සත්‍යාත් ලක්ෂණය සත්‍යත් ලක්ෂණය සාමාන්‍ය ලක්ෂණ කියන්නේ සාමාන්‍ය කියන්නේ පොදු කියන එක අපි සාම සමානත්වයෙන් කියන්නේ කාටත් පොදු ලක්ෂණ තුනක් තියෙනවා මොනවද අනිත්‍ය දුක්ඛ අනාත්ම එන්නේ කියන විශේෂ දර්ශනය හා විවිධාකාර දර්ශනය එකට කියනවා විපස්සනා විපස්සනා ඒකට දැන් 10ම භූ ප්‍රෝහ වචනය කියන ධාතුවක් තියෙනවා. ඒ කියන්නේ වැඩිම අර්ථයෙන් භූ ධාතුව. ඒ භූ ධාතුවෙන් පරව ප්‍රත්‍යක් වෙන භාවනා කරන පදයක් හැදෙනවා. මොකද ඒකේ තේරුම වර්ධනය කිරීම. පෝෂණය කිරීම. ඊළඟ පෝෂණය කරන්නේ සමාධිය සහ ප්‍රඥාව. සමත භාවනාවෙන් සමාධිය පෝෂණය කරනවා වර්ධනය කරනවා. විපස්සනා භාවනාවෙන් ප්‍රඥාව පෝෂණය කරන වර්ධනය කරනවා. එතකොට හේතුන් සමතුලිතතාව වශයෙන් සමාධිය හා ප්‍රඥාව වර්ධනය කිරීම තමයි මෙතන භාවනා කියන්නේ. සමත භාවනාවෙන් සමාධිය වර්ධනය කරනවා, විපස්සනා භාවනාවෙන් ප්‍රඥා වර්ධනය කරනවා. මේ දෙක වැඩෙනවා නම් කුමක්ද සිද්ධ වෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉදිරියට. සමාධි භාවනා කරනකොට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි වැඩෙනවා. ප්‍රඥාව වැඩෙනකොට විපස්සනා කරනකොට සම්මා දිට්ඨිය, සම්මා සංකල්ප දෙකම වැඩෙනවා. මේ දෙකට අතරමැදේ තියෙනවා සංවරය. වාචා කම්මන්ත ආදී. ඒක අනිවාර්යෙන් වැඩිලා. ඒකන දීර්ඝය මේ දෙක වැඩෙන්නේ. ඒකත් ආර්යසත් මාර්ගය යන්තනක වැඩෙනවා නම් එතන තා ධර්මතා කියලා යන්න ඔක්කොම සම්පූර්ණ කොට ගත්තොත් 37ක්. ඒකට කියනවා බෝධි සාත්‍තික ධර්ම. බෝධි කියන්නේ මාර්ගඥාන. සෝවාන්, සතරදාගාමි, අනාගාමි යනවත් මාර්ගඥාන හතර බෝධි. ඵල ඥාන හතරක් බෝධි. නිර්වාණ ධාතුවක් බෝධි. සරුවක් ප්‍රාඥානියක් බෝධි. දැන් මෙතන ගන්නේ සතර මාර්ගඥාන. සතර මාර්ගඥාන නැති බෝධියට පක්ෂපාතීව සහයෝගිකව පවත්නා ධර්මතා තියෙනවා 37ක්. ඒකට මේ කියන සමාධි භාවනාවෙන් විපස්සනා භාවනාවෙන් මේ බෝධිපාක්ෂාරව මණ්ඩලය වර්ධනය වෙනවා වැඩෙනවා. බෝධිපාක්ෂාර ධර්ම මණ්ඩලය වැඩෙන්න වැඩෙන්න මොකද්ද වෙන්නේ? සහත් බෝධියේ, අසේ බෝධියේ, අභිසම්බෝධියේ කියන උතුම් බෝධියකට සමීප වෙනවා. සමීප වෙනවා. කර්ම හතරක් එකතු සිද්ධ වෙනවා. දැන් මේ භාවනා කරන කිසිවිලක් ගන්න අපිට කර්ම හතරක් එකතු සිද්ධ වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධය. කොහොමද? ධාතුමේ විදිහට සමත භාවනා වඩනවා, ප්‍රඥා භාවනා වඩනවා. තවත් තුන්ේ බුද්ධ පූජා, බුද්ධ වන්දනා, පුරිත්‍යාජන අනේකාකාර ආවනික වස්තුන් යෙදෙනවා. ඒ හැම අපේ සිත වැඩ කරන්නේ ගුවන් සඳහා සසාගතර ගැනීම වශයෙන්. ඒකෙන් දෙකෙන් යාතු කර්ම හතරකට සම්බන්ධයි. මොනවාද? හිරුතුමක් වශයෙන් ගන්නවා නම් දැන් මේ පින්නතුන් සිය නිවෙතෙන් මේ ස්ථානයට එනවනේ. වාහනකින් හරි පයින් හරි එනවා. එතකොට කර්ම හතරක් සිද්ධ වෙනවා. මොනවාද කර්ම හතර? එකක් මේ නිවසෙන් ඈත් වෙනවා. අඟලෙන් අඟල ජීවරින් දුර ඈත් වෙනවා. එන්න ඕන තැනක ලං වෙනවා. ජීවරින් දුර ලං වෙනවා. ඒකම අතරමඟ අතරමඟ හැරෙන්න ඕන තැන් වලින් හැරෙනවා, බහින්න ඕන තැන් වලින් බහිනවා. ඒ වගේම වේගෙන් යනකොට තැන් වලින් වේගෙන් යනවා හිමින් යනකොට හිමින් යනවා මොකද ඒක අන්තරාවන් කලක්වගෙන එනවා ඊළඟ සමන් වල වාහනය සමාව දරාගෙන ඉන්නවා කර්ම හතරක් තියෙනවා ඒ කර්ම හතර වගේ මේ කියන භාවනා මාර්ගය හා ආගමික වචන වෙද්දී අපට කර්ම හතරක් සිද්ධ වෙනවා ඒ මොනවාද අපේ චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය දුක්ඛ සත්‍යයෙන් ඈත් වෙනවා චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට විරෝධ සත්‍ය සංඛ්‍යාත දුනත සමීප වෙනවා. චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට අපේ හිතට බාධා කරන ෘෂ්ණාල සහිත සමුදේ සත්‍ය දෙවිදිවි යනවා. චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට ආර්යසත්‍ය මාර්ගේ නැමැති මේ ධර්මතා අපව දරාගෙන සිටිනවා. ඒක චතුරාර්ය සත්‍ය අවබෝධ වීම අනාගතේ නෙමෙයි මේ භවනා මනසකාරයක් කියන්නේ චිත්ත වීතියක් ගානේම සිද්ධ වෙනවා. නිසා මේ මේ සත්‍යය වැඩි දියුණු වෙලා අසංකේයයේ වාරයක් හරි මේක සම්පූර්ණ වෙන්නේ නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වන්නේ අපි මේ කරන භාවනා පිළිවෙතෙන් ඒ අසංකේය වාරය ප්‍රතිකරගෙන යනවා. හොයාගෙන යනවා. නිසා අපේ මේ භාවනා මාර්ග කිසිසේත් නිෂ්ඵල වෙන්නේ නැහැ. අපතේ යන්නේ අපේ කාලය ඒක විලාමයක තත්ත්වයක වටිනාකම මහ පොළොවට වැඩි. චක්‍රවර්ති රාජ්‍යයට වැඩි අපි ඇති කරගන්න එක කුසල චිත්තයේ ඒක ශක්තිය. නිසා මේ ප්‍රතිපත්ති මාර්ගය සාරාංශ කල්පලක්ෂයක් නොවේ විශේෂාංශ කල්පලක්ෂයක් බෝධි සම්භාර පුරා ආબોධ පුරවදාල අපි ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති මාර්ගය ඒ සරුවක්යන් වහන්සේගේ ශාසනයේ මේ පිළිවෙත් මඟ අනුගමනය කොට දුක් කෙලවර කොට මඟඵල නිවන් ලබාගත් පිරිස ජීවමාන කාලයේම සූවිස අසංකේය 60 කෝටි 50ක් සමන හිටියා. පරිණිවාණයෙන් සතුවත් එසේ අසංක ගණන් දෙලා නම් දැක්කා. ඒ සැලක අනුයාතව අපි මේ ගමන් කරන දිනම් මඟ අපට සාර්ථක වෙලා ජීවිත සංසාරයක් එකේ කෙනා පුරාගෙන යන පාරමී වැල ප්‍රෝතනේ වෙලා මේ ජීවිතේ හෝ මතු සාසනා කරන භාවයේදී මේ භාවනා මාර්ගයේ තුලින් අපට මේ බෝධිපාක්ෂික ධර්මයන් මුදුන්පත් වී බුදු සසේ බුදු මහරහතන් වහන්සේ මේ සමිතේ පැමිණ වදාළ ධාම්මිර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධවන අජරාමර සාන්ත අමාම නිවන් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්මානුශාසනා පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Ayudar a la vida, y eliminar de nuestro vida.